දීඝනිකායේ අවසාන කොටසදී. දසුත්තර සූත්‍රයේදී ඇත්තටම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊටාම ප්‍රබල විවරණයක් කරනවා මුළු ධර්මයේම කැටි කරමින් එකේ ධර්ම දෙකේ ධර්ම තුනේ ධර්ම හතරේ ධර්ම ඔය ආදී වශයෙන් කොටස් කරමින් විභජනය කරමින් මේ ඒ කරුණු සම්බන්ධයෙන් අපිට ලොකු අවබෝධයක් ලැබලා දෙනවා. මොකද මේවා ඒ විදිහට හොඳට වගුගතු කළා එහෙම නැත්නම් හොඳට බෙදලා හදලා කියලා දීම තුලින් ඇත්තරම අපිට පුළුවන් මේවා එකාතකින් බොහොම පහසුවෙන් යම් ක්‍රමානුකූලව මතක තියාගන්න. තවත් අන්දමකින් යම් කිසි ධර්මතාවයක් යම් ක්‍රමයක් මගහැරුණා නම් ඒක උකහා ගන්නත් මේ අවස්ථාව හරහා මේ පහසුකම් සැලසෙනවා. ඒ නිසා ඇත්තටම විභජනය පැත්තෙන් හොඳට බෙදා හදලා බෙදලා හදලා දැක්වීම පැත්තෙන් සරියුත් මහරතන් වහන්සේ සතුව පුදුමාකාර දක්ෂතාවයක් තිබිලා තියෙනවා. දසුත්තර සූත්‍රයේදී ඊළඟට සංගීති සූත්‍රයේදී ඊටත් පස්සේ ඔය පරිසම්බිදා මාර්ගය වගේ පැතිවලදී මේ හැම පැත්තකදීම සරියොත් මහරහතන් වහන්සේගේ නම තමයි කියවෙන්නේ. මේ සරියොත් මහරහතන් වහන්සේ සතුව තිබිච්ච මේ සුවිශේෂී දක්ෂතාවය ධර්මයේ සෑහෙන කාලයක් පවතින එහෙම නැත්නම් කිසිසේත්ම විකෘතියකට ලක් නොවි ඊටාම සුපිරිසුද්ධව පවතින සෑහෙන හේතුලා තියෙනවා. ඉතින් මේ ක්‍රමානුකූලව ලොකු සායන් වහන්සේ විසින් කරගෙන යන මේ දේශනා මාලාවේදී දැන් මේ වෙනකොට ලොකු සාන්නාංශය කරලා අවසන් වෙලා තියෙනවා එකේ ධර්ම දෙකේ ධර්ම ආදී වශයෙන් නවයේ ධර්ම දක්වාම ඇවිල්ලා තියෙනවා. දැන් මේ ධර්මතා 10ක් වශයෙන් විස්තර කරගෙන යන කොටසේ තමයි අපි ගත කරන්නේ. එතකොට ඒකෙදිත් ලොකු සාමිනාසය මට මතක් කළා මේ වෙනකොට අර දස මේ පහතබ්බා ධර්මවල එහෙම නැත්නම් ප්‍රහාණය කළ යුතු අපේ සිතින් අයින් කළ යුතු ධර්මතාවල තමයි දැන් ගත කරන්නේ ඒකෙදිත් ධර්මතා 10ක් පෙන්වනවා එකක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් දන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් තියෙන අපි ප්‍රගුණ කළ යුතු අපි වඩා ඉඳුවා ගත යුතු එහෙම නැත්නම් අපි ಗುಣ විශේෂයන් වශයෙන් වර්ධනය කරගත යුතු ධර්ම පැත්තෙන් අපි අහලා තියෙනවා ධර්මතා 10ක් කතා කරනවා එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ආරෂ්ඨායක මාර්ගයේදී 8ක් කතා කරනවා ඊටත් එහා ගිහිල්ලා රහතන් වහන්සේගේ මට්ටමක් ගැන කතා කරනකොට ධර්මතා 10ක් වශයෙන් පෙන්නනවා සම්මා පඤ්ඤා සම්මා විමුක්ති කියලා. එතකොට මේ ධර්මතා 10ම අනිත් පැත්තට හරවලා එහෙම නැත්නම් මිච්ඡා ස්වභාවය දක්වන ආකාරයෙන් ප්‍රහාතව්‍ය ධර්ම වශයෙන් එහෙම නැත්නම් ප්‍රහාණය කළ යුතු අපේ හිතින් අයින් කළ යුතු ධර්ම වශයෙන් පෙන්නනවා මෙතෙන්දී මිච්ඡත්තා කියලා. ඒ කියන්නේ අපි මිච්ඡා දිට්ඨියක් තේනවා නම් මිච්ඡා සංකප්පයක් තේනවා නම් ඒක ප්‍රහාතව්‍ය එහෙම නැත්නම් හිතින් අයින් කළ යුතු ධර්ම බවට පත් වෙනවා. ඊළඟට මිච්ඡා වාචාවක්, මිච්ඡා කම්මන්තයක්, මිච්ඡා ආජීවයක් තියෙනවා නම් අපි ඒවා නුහුරු නුපුරුදු භාවයටපත් කරගත යුතු අපේ වචනයෙන් අයින් කරගත යුතු, කයින් අයින් කරගත යුතු ධර්ම බවටපත් වෙනවා. ඊළඟට මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. මේ ආදී වශයෙන් ගත්තාම සෑහෙන ධර්මතා රැසක් අපි දැන හෝන දැන අපි ගාව ලං කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. නමුත් අපි හොඳට දැන කියාගෙන ඒවැයෙන් අපේ හිත මුදව ගන්න උත්සාහත් වෙන්න වෙනවා. ඉතින් හරිම අමාරුයි එක අතකින් මේ ආරම්භක මට්ටමකදී ආරම්භක යෝගාවචරයේ කොහොමද මේ දේ නිවැරදිව තේරුම් ගන්න. එක අතකින් අපිට ධර්මයේම පිළිසරණ කරගන්න පුළුවන්. නමුත් හරි අමාරුයි අපි තුලම මේ දේවල් වැඩෙනකොට කොහොමද අපි මේකේ පට බේරලා කොහොමද මේකයි ඇත්ත වශයෙන්ම දිනු කරගත යුත්තේ මේකයි හඳුනාගත යුත්තේ මේකයි වර්ධනය කරගත යුත්තේ එහෙම නැත්නම් මේකයි දුරු කළ යුත්තේ කියලා මේ දෙක වෙන් කරගන්න එක ඉතාම සුවිශේෂී ඥානයක් බවට පත් වෙනවා. ඒ නිසා විපස්සනාවේදීත් වෙන්න පුළුවන් සමතේදීත් වෙන්න පුළුවන් ඊට මෙහා තියෙන සාමාන්‍ය සුතමේ ඥාන මට්ටමකදී චින්තාමේ ඥාන මට්ටමකදී පවා අපි පැටලෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ මාතෘකාව යටතේ ලොකු සායනanse මට මතක් කළා මේ වෙනකොට මිච්ඡා සමාධි සම්බන්ධයෙන් නැත්නම් සමාධිය සම්බන්ධයෙන් සෑහෙන විවරණයක් කළා. එහෙනම් මට පොඩ්ඩක් මේ මිච්ඡා ඥාන සම්බන්ධයෙන් අපි මේ ප්‍රඥාවේ කියලා හිතාගෙන නිවැරදි කියලා හිතාගෙන සත්‍යයි කියලා හිතාගෙන අපි වැළඳ ගන්නා දේවල් සමහර විට අසත්‍ය වෙන්න පුළුවන් සමහර විට වැරදි වෙන්න පුළුවන් සමහර විට මිච්ඡා දිට්ඨි වෙන්නත් පුළුවන්. ඉතින් මේ නිසා අපි මේවා සම්බන්ධයෙන් සෑහෙන අවබෝධයක් අපිට තියෙනවා නම් අන්න අපි නිවැරදි මාර්ගයකට යොමු වෙන්න අවස්ථාව වැඩි. නමුත් අපිට කිසිම අවබෝධයක් නැත්නම් අපි අනිත් කෙනෙක් කියන දෙයක් අහන්නෙත් නැත්නම් ගුරුවරයෙක් ඇසුරු කරන්නෙත් නැත්නම් අපි තුල ලොකු මාන්නකින් අපි කටයුතු කරනවා නම් අන්න අපිට වරදින තියෙන හැකියාව ඊටාම වැඩි. ඒ නිසා මේ මාතෘකාව යටතේදී අද මම මතක් කරන්න හිතාගත්තා මේ ප්‍රඥාවේ ඇත්තටම අවස්ථා තුනක් බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් බුදුරජාන් වහන්සේගේ දේශනාවම ඉදිරිපත් කරන සරියුත් මහරහතන් වහන්සේ සංගීත සූත්‍රයේදී මතක් කරනවා මේ ප්‍රඥාවේ අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි සුතමේ ප්‍රඥාව, සුතමේ ඥානෙ. ඊළඟ එක තමයි චින්තාමේ ඥානෙ, ඊළඟ එක තමයි භාවනාමේ ඥානෙ. ඉතින් අපි සාමාන්‍යයෙන් බණ පොතක් බලලා ඒ වගේමයි බණක් අහලා තමත් නොයෙකුත් ආකාරයට අපි දේවල් එහෙම් බලනවා කනෙන් අහනවා මේ විදිහට අපි මේ ධර්මයේ ඉගෙන ගන්නවා. ඒතර මේ ඉගෙන ගැනීම එකතකින් සුතමේ ප්‍රඥාවක් බවට පත් වෙනවා. සුතමේ ඥානයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට මේ සුතමේ ඥානය අපි තවදුරටත් අපේ මනසින් විග්‍රහ කරලා බලනවා. අපි ඉගෙන කියාගත්ත දේවල් තව ටිකක් එහාට මෙහාට ගලපලා බලනවා. තර්කමය වශයෙන් තර්කයට දාලා ගලපලා බලනවා. ඒ හරහා ඔන්න චින්තාමය ඥානයකුත් වර්ධනය වෙනවා. හැබැයි මේක නිවැරදිද නැත්නම් මේකමද සත්‍ය මේ අපි වැළඳගත්ත දෙයමද නිවැරදි කියන එක ගැන ඇත්තටම සෑහෙන්න ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක බුදුරජාන් වහන්සේ මතු කරපු යම් යම් අවස්ථාවන් තියෙනවා. ඒවා ගැන අපි පොඩ්ඩක් විග්‍රහ කරන්න මතු කරගන්න උත්සාහත් වුණොත් අන්න අපි අද වැළඳගෙන ඉන්න යම් ස්වභාවයක්. අද වැළඳගෙන ඉන්න අද අදහන යම්සි ධර්මයක් නිවැරදිම එකද? එහෙම නැත්නම් අපි අදහන දේ නැතුව වෙනත් දෙයක්ද නිවැරදි කියලා අපිට යම් සැකමුසුතෙන් එහෙම නැත්නම් එක්තරා අන්දමකින් දෙගිඩියාවක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි ඒකාන්ත වශයෙන් මේකමයි ඇත්ත අනිත් සියල්ල බොරු කියලා ගත්තොත් ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඉතින් හුඟක් වෙලාවට අපි හිතනවා අපි අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාවෙන් මේ දේ අදහන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ කියන දේ ඒ හැටියටම පිළිගන්න ඕනේ. ඒ බඳු ස්වභාවයක් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල නැහැ. බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම මේ අන්ධ භක්තියෙන් ගැනීමක්. ඔහේ නිකන් අන්ධයෝ වගේ පිළිගැනීමක්. කිසිම වග විභාගයකින් නැතුව, ਵਿਚාර බුද්ධියකින් නැතුව පිළිගැනීමක් කිසිසේත්ම දහම තුල බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අසන්නන් වශයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපි සතු ලොකු වගකීමක් තියෙනවා. මේ ඉදිරිපත් වෙන ධර්මය ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කියපු දෙයක්ද? මේක අදටත් අපිට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන්ද? අදටත් අපිට ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේවා පසු කාලයේ වෙනත් වෙනත් ආගම් වලින් ආපු දේවල්ද? වෙනත් වෙනත් පුද්ගලයන් විසින් ඇතුළත් කරන ලද මතිමතාන්තරද කියලා සෑහෙන්න අපිට පොට බේර ගන්න, පට බේර ගන්න අවස්ථාවක් සමහරලාට එකතකින් වර්තමානයේ සෑහෙන්න තියෙනවා. මොකද එදාට වඩා අද සෑහෙන්න විවිධාකාර මාධ්‍යයන් හරහා විවිධාකාර දේ අද ඇහෙනවා. මොකද සුතමේ ඥානයක් වශයෙන් බුද්ධ කාලේ ආරම්භ බැලුවොත් ඒ කාලෙදි ඇත්තටම මේ වගේ ජනමාධ්‍යයන් දිනු වෙලා තිබුණෙත් නැහැ. බොහොම පහසුවෙන් මේ දේවල් අහගන්න හම්බුනේත් නැහැ. ඒ නිසා එදා යම්කිසි ධර්මයකට යම්කිසි කෙනෙක් අහගන්න නම් ඒකට පෙළඹෙන්න නම් ඇත්තටම යම්සි සාමින්හන්සේ කෙනෙක්ව හම් වෙලා එහෙම නැත්නම් යම්සි බුද්ධිමතෙක් ළඟට පඬිතෙක් ළඟට ගිහිල්ලා බොහෝම නිහතමානීව තමයි අහගෙන තියෙන්නේ. ඒ නිසා එකාතකින් දුර්ලභ වුණත් එකාතකින් යම් පමණක අපි කියන්නේ අර සුද්ධියක් එහෙම නැත්නම් එක්තරා අන්දමක ක්‍රමවේදයක් එතන පවත්වන්න පුළුවන් මොකද යම් අධිකාරී ශක්තියක් තිබිලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් එක්තරා අවස්ථාවකදී සාති කියන භික්ෂුවකට ඇතිවෙච්ච යම් මිච්ඡා දිට්ඨියක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කතා කරනවා. එතෙන්ද එහෙම බුදුරජාණන් වහන්සේ සියලුම සංඝයා වහන්සේලා, ඒ කියන්නේ ආසන්නයේ හිටිය සියලු සංඝයා වහන්සේලා කැඳවලා මේ සාදි භික්ෂුවගේ හිතේ තිබිච්ච වැරදි අදහස අනිකුත් සංඝයා වහන්සේලාත් එක්ක සාකච්ඡාවට බඳුන් කරනවා. එහෙම සාකච්ඡාවට බඳුන් කළා මේ සාති භික්ෂුව විතරයි මේ වැරදි අදහසක් අරන් තියෙන්නේ. අනිත් භික්ෂුන් වහන්සේලා ඒ බඳු අදහසක් ගත යුතු නැහැ. කියලා අන්න බුදුරජාන් වහන්සේ ඒ සියලු භික්ෂුන් වහන්සේලාට දැනුම් දෙනවා. නමුත් අද මෑත කාලයේ වෙනකොට අවුරුදු 2600කට පස්සේ අපිට මේ දේවල් බහුල වශයෙන් අහන්න ලැබෙනවා. විවිධාකාර අන්දමින් අද දහමේ විවිධ පැති විවෘත වෙලා තියෙනවා. sannivedanaya සෑහෙන්න පුළුල් වෙලා තියෙනවා. මේ නිසා ඇත්තටම බොහොම පහසුවෙන් අපිට নানা ප්‍රකාර දේවල් අහගන්න හැකියාව තියෙනවා. සුතමේ ඥානය බොහොම පහසුවෙන් දිනු කරගන්න අවස්ථා තියෙනවා. එමට තියෙනවා. පුස්තකාලවලට ගියත් නැත්නම් අන්තර්ජාලයට ගියත් එහෙම නැත්නම් රේඩියෝ එකක් නැත්නම් රූපවාහිනියක් අපි මේ නරඹන්න අහන්න ගියත් ඉතින් මේ හැම දෙයක් හරහාම අපිට බොහොම පහසුවෙන් දැනුම එකතු කරගැනීමේ ශක්තිය තියෙනවා. නමුත් මේ එකතු කරගන්නා දැනුම නිවැරදිද? නැත්නම් ඒකද නිවැරදිම සද්ධර්මය කියන එක ගැන අපිට සෑහෙන විමසලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් එක්තරාතකින් බුද්ධ කාලයේම සිද්ධ වෙච්ච සිදුවීමක් මේ සඳහා පාදක කරගන්න පුළුවන්. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ මේ බ්‍රාහ්මණ ගමකට වැඩිය වෙලාවේදී එතන ඉන්න චංකි කියලා මේ බොහොම මේ දැනුගත් බ්‍රාහ්මණෙක්. ඉතින් චංකි බ්‍රාහ්මණතුමා තමන්ගේ ගෝල පිරිසකුත් එක්ක වඩිනවා මේ පැමිණෙනවා බුදුරජාන් වහන්සේව හම්බ වෙන්න. ඉතින් බුදුරජාන් වහන්සේත් එක්ක බොහොම සතුරු සාමීචි කතා කරලා ඊළඟට යම්කිසි ධර්ම මාතෘකාවක් ඔස්සේ යම්කිසි සාකච්ඡාවක් කරගෙන යනවා. මේ සාකච්ඡාව කෙරෙන අතරතුරේදී ඒ පිරිසේ ඉන්න බොහොම තරුණ බ්‍රාහමණේ මේ කතාවට පොඩ්ඩක් අත දානවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය කියන හොට දානවා කියලා අන්න වගේ දෙයක් වෙනවා. මේ අර බොහොම මේ මහලු වියටපත් වෙච්ච දැනුගත් කියලා කියන චිරරාත්‍රඥ කට්ටියක් මේ සාකච්ඡා කරන අතරදී මේ අවුරුදු 16ක මේ බොහොම තරුණ ලපටි මේ බ්‍රාහමණයෙක් මේ විදිහට විටින් විට මේ යන කතාවට මේ කරන බාධාව බුදුරජාන් වහන්සේ දැකලා බුදුරජාන් වහන්සේ කියනවා මේ මේ අවස්ථාවේදී මේ වැඩිහිටි පිරිසක් සාකච්ඡා කරන අවස්ථාව ඒ නිසා මේ ඔබතුමා පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්න Tamanට අවස්ථාව ලැබෙනකන් කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා බොහොම වැඩිහිටි පිරිසක් යම්කිසි ගැඹීර කතාවක නිරත වෙනකොට එහෙම නැත්නම් බොහොම සාවධානව යම්කිසි සාකච්ඡාවක් කරගෙන යනකොට අපි සාමාන්‍යයෙන් ඒකට බාධා කරන්න යන්නේ නැහැ. අපි පොඩ්ඩක් මධ්‍යස්තව ඒ අපිටත් අවස්ථාවක් ලැබෙනකන් අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. නමුත් මේ කාපටික කියන මේ තරුණ බ්‍රාහ්මණයා මේ නැවත නැවත පොඩ්ඩක් අර කරගෙන යන සාකච්ඡාවට බාධා කරන ස්වරූපයක් තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ අරම පොඩ්ඩක් ඉන්න කියලා කිව්වට පස්සේ මේ චංකි කියන මේ ප්‍රධාන ගුරු බ්‍රාහ්මණයතුමා කියනවා මේ කාපටික කියන බ්‍රාහ්මණයා හරිම ප්‍රඥාවන්තයි. තරුණ උනාට බොහොම බුද්ධිමත්. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය ව්‍යවහාරයේ උනත් මේ සමහරලාට වැඩිහිටි පිරිසක් හිටියට ඇතම් තරුණ කෙනෙක් ඉන්න පුළුවන් බොහොම තීක්ෂණ නුණක් තියෙන. බොහොම කියපු ගමන් දේවල් වැටහෙන. ඒ වගේම සෑහෙන පරිචයක් තියෙන, සෑහෙන බුද්ධියක් තියෙන ඇතම් බොහොම තරුණ පිරිස් ඉන්නවා. අන්න ඒ වගේ බොහොම තියුණු දියුණු කෙනෙක් තමයි මේ කාපටික කියන මේ තරුණ බ්‍රාහ්මණය. ඉතින් මේ තරුණ බ්‍රාහ්මණයාගේ තියෙන ඒ සුවිශේෂී හැකියාව අන්න බුදුරජාණන් වහන්සේට මේ පිරිසට හෙළිදරව් කරනවා මේ චංකි කියන මේ බ්‍රාහ්මණ ගුරුතුමා බ්‍රාහ්මණ පඬිතුමා ඊට පස්සේ කෙසේ නමුත් මේ කාපටික බ්‍රාහ්මණයා හිතනවා නෑ මේ පිරිස ඉදිරියේ මම නැවත නැවත මේ බාධා කරන එක සුදුසු නැහැ නිසා මම පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්න ඕනේ බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ මන් දිහා බැලුවොත් කියන්නේ අනිත් පිරිසත් එක්ක සාකච්ඡා අවසන් වෙලා වෙන්න පුළුවන්. නැත්නම් අතරමඟදී වෙන්න පුළුවන්. මගේ දිහාම හරියට බැලුවොත් මගේ ඇහැයි බුදුරජාණන් වහන්සේගේ ඇහැයි හරියටම සම්මුඛ වුණොත් ආ ඒ කියන්නේ මට ආරාධනා කරනවා. ඒ කියන්නේ මට දැන් මේ කතා කරන්න අවස්ථාවයි කියලා හිතාගෙන එතුමා නිශ්ශබ්ද වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අර කරගෙන ගිය කතාව අවසන් වෙලා මේ කාපටික කියන මේ තරුණ බ්‍රාහමණයාගේ තියෙන මේ සුවිශේෂී හැකියාවත් තේරුම් අරගෙන ඊට පස්සේ මේ කාපටික බ්‍රාහමණයා දිහා බලනවා. හොඳට ඇහැරලා මේ එතුමා දිහා බැලුවම අන්න මේ කාපටික බ්‍රාහ්මණයා හිත තේරුම් ගන්නවා දැන් මේ මට තමයි අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඊට පස්සේ එතුමා ප්‍රශ්නයක් අහනවා. බුදුරජාන් වහන්සේගෙන් දැන් මේ විවිධාකාර වේද ග්‍රන්ථ තියෙනවා. දැන් මේ පිටුන් දන්නවා බ්‍රාහ්මණ ආගමේ වේද ග්‍රන්ථ තියෙනවා. ඉතින් මේ වේදාන්ත සම්බන්ධයෙන් වේද ග්‍රන්ථ සම්බන්ධයෙන් අපි සෑහෙන්න උනන්දුයෙන්, වොමනාවෙන් මේවා පිළි අරගෙන ශ්‍රද්ධාවෙන් අපි මේවා පුළුවන් තරම් පුහුණු කරනවා. පුළුවන් තරම් වාචෝද්ගත කරනවා. පුළුවන් තරම් ධාරණය කරගන්නවා. මේකමයි සත්‍ය කියලා අපි පිළිගන්නවා. එතකොට භාගතුන් වහන්සේ අපි මේ ශ්‍රද්ධාවෙන් මේ පිළිගන්න මේ වේද ග්‍රන්ථ මේ සඳහන් වෙලා තියෙන සියලුම දේ ඇත්තද? මේ සියල්ල ඇත්ත අනිත් අනිකුත් සියල්ල බොරු කියලා තමයි අපේ ගුරු පරපුර අපිට සාමාන්‍ය උගන්වන්නේ. ඉතින් ඔබ වහන්සේ මොකද්ද මේ ගැන කියන්නේ? දැන් මේ අනිකුත් බ්‍රාහමණයන් ඉන්න අතරේ Tamanගේ ගුරු බ්‍රාහමණින් ඉන්න අතරේ තමයි මේ පරිශදයේ මැද්දේ තමයි මේ කාපටික බ්‍රාහමණයා බොහොම එක අතකින් කියනවා නම් විප්ලවීය අදහසක් ඉදිරිපත් කරන්න. ඒතර බුදුරජාන් වහන්සේ එක්තරා අන්දමකින් ඉදිරිපත් කරන කාරණේ අපිටත් මේ තේරුම් ගන්න වටිනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න දේවල් වල ඇතැම් වෙලාවට සත්‍ය තියෙන්නත් පුළුවන්, ඇතැම් වෙලාවට සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පින්වත්නි අපි සාමාන්‍යයෙන් අපි හිතමු යම්කිසි ධර්මයක් අපි පිළිගන්නවා. මේකේ අනිවාර්යයෙන්ම සත්‍ය තියෙනවා කියලා අපි ඒකාන්ත වශයෙන් ගැනීමක් කළොත් එතෙන්දී අපිට වරදින්න ඉඩ තියෙනවා. මොකද අපි ශ්‍රද්ධාවෙන් අරන් තියෙන. අපි අත්දැකලා නෙමෙයි, අපි ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි, අපි මේ ශ්‍රද්ධාවෙන් අදහන ගතියක් එතන තියෙන්නේ. අනිත් කෙනෙක්ව විශ්වාස කරන ගතියක් තියෙන්නේ. අපේ ගුරුවරයාව, අපේ ශාස්ත්‍රූන් වහන්සේව, එහෙම නැත්නම් යම් හෝ ආගම් කර්තෘ කෙනෙක්ව අපේ ශ්‍රද්ධාවෙන් අදහන ගතියක් එතන තියෙන්නේ. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේකේ පැති දෙකක් තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේම වචනෙන් කියනවා නම් බුදුරන් වහන්සේ කියනවා මේ දේවල් සම්බන්ධයෙන් දිත්තේව ධම්මේ ද්විධා විපාක. මේක දෙපැත්තක් තියෙන්න පුළුවන්. වර්තමාන වශයෙන්ම මේක දෙපැත්තක් තියෙන්න පුළුවන්. අපි සත්‍යයි සත්‍යයි මෙතන තියෙන්නේ මම මේක ශ්‍රද්ධාවෙන් ගත්තේ මට මේක ලොකු විශ්වාසයක් තියෙනවා කියලා ඒ ඇදහිල්ලෙන් ගත්ත දේ තුල ඇතැම් මිට සත්‍ය නොතිබෙන්න පුළුවන් ඒක බොහොම හිස් දෙයක් බවට පත් වෙන්න පුළුවන් මුසාවක් බවට පත් වෙන්න පුළුවන් අපි ඇදහිල්ලෙන් ශ්‍රද්ධාවෙන් නොගත්ත දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක බුදුරජාණන් වහන්සේ ඒක අතකින් අභියෝගයකට ලක් කරනවා. දැන් ඊට පස්සේ මේ කතාව අහපු ඒ කාපටික බ්‍රාහ්මණතුමා කියනෝ නෑ නෑ ඒක ශ්‍රද්ධාව විතරක් නෙමෙයි. අපේ මේ එන වේද ග්‍රන්ථ බොහොම මේ ක්‍රමානුකූලව પરම්පරාවෙන් પરම්පරාවට එන්නේ. ඒ වගේම මේක අහලා වාචෝද්ගත කරලා ඊළඟ પરම්පරාවට යනවා. ඒගොල්ලෝ අහලා ඊළඟට අනිත් ඇට උගන්වනවා. ඒගොල්ලෝගේ પરම්පරාවට යනවා. ඒ પરම්පරාව ඊළඟ પરම්පරාවට. මෙන්න මෙහෙම પરම්පරාගත ශාස්ත්‍රයක් තමයි අපි ගාව තියෙන්නේ. ඒ නිසා මේක නිවැරදි කියලා අපිට සලකන්න බැරිද? අන්න එතකොට බුදුරජාන් වහන්සේ ක්‍රම පහක් මෙතෙන්දි මතක් කරනවා ඒ ක්‍රම පහ ඇත්තටම මේ සුත්තමේ ඥානයක් පැත්තෙන්, චින්තාමේ ඥානයක් පැත්තෙන් සෑහෙන්න අපිට අදාළ වෙනවා. මොකද වර්තමානයේ මේවමයි ඇත්තටම අපිට වෙන වෙන නම් වලින් අහන්න ලැබෙන්නේ. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේගේ ධර්මය හදාරනකොට මේ වර්තමානයේ අපි විවිධාකාර නම්ගම් දීගෙන අද භාෂාවන් වෙන්න පුළුවන්, විවිධාකාර තර්ක ශාස්ත්‍රයන් වෙන්න පුළුවන්, අර්ථ ශාස්ත්‍රයන් වෙන්න පුළුවන්, විද්‍යාවන් වෙන්න පුළුවන්, විවිධාකාර නම්ගම් දීගෙන අපි කතා කළාට මෙන්න මේ කරුණු පහක් ඔස්සේ බුදුරජාන් වහන්සේ කරන විවරණය ඇත්තටම අපිට හිතන්න වටිනවා. ඉතින් ඒකේ පළවෙනියෙන්ම බුදුරජාන් වහන්සේ කරන ඒ එක ආකාරයක් අපි දෙයක් තේරුම් ගන්න එකක් සත්‍යයි කියලා හිතාගන්න එක ආකාරයක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් හරි කැමති ශ්‍රද්ධාවට. මොකද ඒ තුළ අපි ලොකු විශ්වාසයක් ගොඩනගනවා. ඒ තුළ ලොකු අවදිවීමක් තියෙනවා. අපේ බොහොම හැඟුම්overline අපි දේවල් පිළිගන්නවා ශ්‍රද්ධාවෙන්. ඉතින් නිසා අපි සාමාන්‍යයෙන් ආගම ගැන කතා කරනකොට අපි ශ්‍රද්ධාවක් ගැන කතා කරනවා. අපි යම් කිසි ඇදහිල්ලක් ගැන කතා කරනකොට එතන ශ්‍රද්ධාවකින් අදහනවා. සමහරවිට මේක අන්ධා අනුකරණයකින් වෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී බුදුරජාන් වහන්සේ කියන්නේ යම් කෙනෙක් නිවැරදි සත්‍යයක් දකින්න උත්සාහත් වෙනවා නම් එයාට බුදුරජාන් වහන්සේ නමක් දෙනවා සත්‍යානුරක්ක කියලා. සත්‍ය රකින්න, නිවැරදි සත්‍යයක් රකින්න කෙනෙක් උත්සාහත් වෙනවා නම් බුදුරජාන් වහන්සේ එතෙන්දි කියනවා ශ්‍රද්ධාවෙන් අපි මේ අදහන දේ සම්බන්ධයෙන් එක්තරා අන්දමකින් විවෘත මානසිකත්වයක් හිතේ පවත්තන්න. මේක ඒකාන්තයෙන්ම සත්‍යයි. අනිත් සියල්ලම බොරු කියන අන්තගාමී අන්තවාදයට යන්න එපා. ඉතින් මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මේ කතාව ඇත්තටම හරිම නවීනයි කියන්න පුළුවන්. හරිම ਵਿਚාරශීලී කියන්න පුළුවන්. කිසිම බයක් නැතුව බුදුරජාන් වහන්සේ මේ කරන ප්‍රකාශය අදටත් වළංගුයි. එනිසා දහම තුල කිසිසේත්ම අන්ධ භක්තියකින් ඔහේ ආවට ගියාට පිළිගන්න ස්වභාවයක් කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ අනුමත කළා නැහැ. ශ්‍රද්ධාවෙන්ම සියල්ල සත්‍යයි කියලා පිළිගන්න ස්වභාවයක් තමන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන්වත් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. ඊළඟට තවත් පැත්තක් පෙන්නනවා රුචි කියලා. ඒ කියන්නේ අපි කැමති දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ඇතම් කෙනෙක් ඔන්න ගණන් හදන්න කැමතියි. ඉතින් එයා ගණිතයේ විෂය සම්බන්ධයෙන් යම්කිසි අපි හිතමු විශේෂඥයෙක් බවට පත් වෙනවා. ගණිතඥයෙක් බවට පත් වෙනවා. එයා ඒකමයි විශ්වාස කරන්නේ. එයාගේ කැමැත්ත තියෙන්නේ ඔන්න ගණිතය සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා ඒ ඒ හැකියාව නිසා, ඒ රුචිය නිසා, ඒ කැමැත්ත නිසා එයා ගණිතයේ විෂය පැත්තෙන්ම හැම දෙයක්ම අත දක්වන්න උත්සාහත් වෙනවා. මේ ලෝකේ හටගත්තේ ආකාරය කොහොමද? ලෝකේ පවතින්නේ කොහොමද? ඉස්සරහට වෙන්න තියෙන්නේ කොහොමද? මේ විවිධාකාර සමීකරණ එකතු කරගෙන අපිට ගණිතයේ පැත්තෙන්ම වර්තමානයේ ඕන තරම් උපක්‍රම තියෙනවා. ගණිතයේ විවිධාකාර විෂයන් ශේෂ්ත්‍රයන් ඔස්සේ පතුරලා තියෙනවා. ඉතින් මේ ඔස්සේ සෑහෙන ඊටාම සංකීර්ණ සමීකරණ හදාගෙන ගණිතඥයෝ අන්න ඒ තුලින්ම සත්‍ය දකින්න උත්සාහත් වෙනවා. ඒ තුලින්ම ඒ ඒ ක්‍රමයේ තුලම සත්‍ය තියෙනවා කියලා ඒගොල්ලෝ අදහනවා. මොකද ඒකට තමයි කැමැත්ත තියෙන්නේ. තවත් කෙනෙක් අපි හිතමු ඒගොල්ලෝ සමාජ විද්‍යාව තුලින් මෙන්න මේ තුලින්මයි සියල්ල සම්පූර්ණ වෙන්නේ මේ තුලින්මයි මේ සමාජ ක්‍රම වෙනස් කරලා සමාජය තුල නිවැරදි මතු කළා ස්ථානගත කළා මෙතනින්මයි සත්‍ය අපිට දැක ගන්න පුළුවන් මෙතනින්මයි සියල්ල සම්පූර්ණ වෙන්නේ කියලා අන්න ඒ තුළම විශ්වාසය තබනවා. මොකද ඒකට තමයි ඒගොල්ලන්ගේ කැමැත්ත තියෙන්නේ. තවත් කෙනෙක් අපි හිතමු නවීන විද්‍යාව සම්බන්ධයෙන්. ඉතින් ඒගොල්ලෝ හරිම කැමැති විද්‍යාවට. ඉතින් ඒ සම්බන්ධයෙන් විවිධාකාර පර්යේෂණයක් කරමින් පෘථිවියේ පමණක් නෙවෙයි ග්‍රහලෝක තරණය කරමින් ඉතින් සෑහෙන්න කෝටි ගණන් වේදම් කරමින් මේ විද්‍යාව ඔස්සේම සත්‍ය සොයනවා. මොකද හරි කැමැත්තක් අපේ හිත ඇදිලා යන ස්වභාවයක් ඒ තුල යොමු වෙන ස්වභාවයක් ඕනකම් නිදි මරාගෙන උනත් පරිශන කරන්න පුළුවන් ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. ඉතින් ඒකට ලොල් වෙච්ච කෙනෙක්, ඒකට පුදුමාකාර ඇල්මක් දක්වන කෙනෙක් මේ විද්‍යා විෂයන් තුලින්ම අන්න සත්‍ය දකින්න උත්සාහත් වෙනවා. තවත් පැත්තක් එතකොට දැන් මෙතෙන්දිත් අපිට එතකොට අර බුදුරජාණන් වහන්සේ කියන ඒ න්‍යාය අදාළ කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි මේ විද්‍යාවට හරිම කැමති නවීන විද්‍යාව ඔස්සේ අපි සෑහෙන දුරක් ගිහිල්ලා තේනවා. වර්තමානයේ අපි ග්‍රහලෝක තරණය කරනවා. අපි සෑහෙන යමක් තොරතුරු වශයෙන් ගබඩා කරගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට මේ මේ තුලම සත්‍ය තියෙනවා අනිත් සියල්ල අවිද්‍යාවක් අනිත් සියල්ල බොරුවක් කියලා හිතුවොත් අන්න අර අපි තුල තබාගත යුතු එකතකින් කියනවා නම් ඒ විවෘත මානසිකත්වේ නැති වෙනවා. නමුත් විද්‍යාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්. අද සනාත කරගත දේ නෙමෙයි හෙට තියෙන්නේ. අද ඇත්ත කියලා පිළිගත්ත දේ නෙමෙයි හෙට ඇත්ත කියලා පිළිගන්නේ කියලා අන්න අපිට විවෘත මනසක් ඇති කරගන්න පුළුවන්. මේ ආදානග්‍රාහීව ගන්නෙ නැතුව, දැඩිව ගන්නෙ නැතුව, දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව අපි තුල යම් විවෘත මනසක් තියෙනවා නම් අන්න අපි අනිවාර්යයෙන්ම මේ අද තියෙන විද්‍යාවමයි සත්‍ය අනිත් සියල්ල බොරුයි කියන යන්තයට යන්නේ නැහැ. ඒ නිසා අපි කොයි දේවල් රුචියක් දැක්කුවත්, කොයි තරම් දෙයකට අපේ හිතේ කැමැත්තක් තියුණත් ඉතින් අපි ඒ කැමති දේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. නමුත් අපි හරි කැමති ඒකට. අපි ඒ නිසා මේක ප්‍රගුණ කරනවා. ඒ නිසාම අපි ඒක බොහොම උවමනාවෙන් හදාරනවා. නමුත් ඒ අපි රුචි කරන, අපි කැමති වෙන ඒ දේ තුල බුදුරජාන් වහන්සේ කියන සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. අනිත් එක තමයි අනුස්සව කියලා පෙන්නනවා. ඒ කියන්නේ අපි තුන් පරම්පරාවෙන් පරම්පරාවට එනවා. අපේ ගුරු පරම්පරාවේ යම් ඇදහිලි ක්‍රමයක් තිබුණා. යම් කිසි ආචාර ධර්ම තිබුණා. යම්සේ ඒගොල්ලෝ අවබෝධ කරගත්ත යම් ධර්මතාවයන් තිබුණා. ඒ ධර්මතාවයන් ඔන්න ඊළඟ પરම්පරාවට එනවා. ඒගොල්ලොත් ඒක අදහනවා. ඒකමයි සත්‍ය කියලා හිතා ගන්නවා. ඒකමයි සත්‍ය කියලා පිළිගන්නවා. ඒගොල්ලෝ ඒක හොඳට හදාරනවා, පිළිගන්නවා, වාචෝද්ගත කරනවා, ඒකම ධාරණය කරගන්නවා. ඊට පස්සේ ඔන්න ඊළඟ කට්ටියටත් උගන්වනවා. ඉතින් මේ විදිහට પરම්පරාවෙන් પરම්පරාවට ආපු මේ මුඛ પરම්පරාගත ධර්මයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ අනුස්සව කියන මෙන්න මේ කාරණාවනුත් මේ પરම්පරාවෙන් પરම්පරාවට ආවයි කියලා ඒ තුල සත්‍යය තියෙන්නත් පුළුවන් සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. එකත්කින් බැලුවහම බුදුරජාන් වහන්සේ මේ පෙන්නන මාර්ගය පුදුමාකාර විවෘත භාවයක් තුල තමයි රැඳිලා තියෙන්නේ. අපිට කිසිම දෙයක් අපි ඉස්සරහට එතන එතෙන්ට එමු කිසිම දෙයක් මේ පරීක්ෂා නොකර හොඳට අපි තුල ඒක අත්හදා බලන්නේ නැතුව පිළිගන්න නම් එපා කියලා වගේ තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. ටික ටික අපිට තේරෙනවා මේක ගැඹුරට ගැඹුරට යනවා. බුදුරජාන් වහන්සේ අපිව සෑහෙන ප්‍රඥාවකින් එහාට දානවා. බුදු අන්ධානුකරණයෙන් පිළිගන්න ගතිය. මේ සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මෙතන සත්‍යය තියෙනවා කියලා පිළිගන්න ගතිය අපෙන් අයින් කළා. අපි තුල පුදුමාකාර නිහතමානීත්වයකට පුදුමාකාර විවෘත භාවයකට අලුත් දෙයක් ගැන විමසලා බලන සුළු ස්වභාවයකට අපි එක්කගෙන යනවා. එහෙම නැතුව අපි අපි දැනට දැනගත්ත දේ, දැනට දන්නා දේ, දැනට දැකගත්තා දේම සත්‍යයි කියලා ගැනීම එක අතින් අර හරියට නිකන් පිරුණු කලයක් වගේ තත්වයකට තමයිපත් වෙන්නේ. ඒ නිසා එක අතකින් අපි භවනානුයෝගීන් පිරිසක් වශයෙන් මෙතෙන්දී අපි මේ කාරණා සම්බන්ධ මේ කරුණු තුන උනත් අපි සලකලා බලනවා නම් අපිට චින්තාමය ඥානයක් හදාගන්න. අපි මේ කරුණු උදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අහපු දේවල් තියෙනවා. අපි ඇත්තයි කියලා දැනට පිළිගන්නව වෙන්න පුළුවන්. අපි ඒවම හොඳට හිතලා බලනවා. ඒවා මෙහාට මෙහාට තර්කමය වශයෙන් තර්කමය ඥානයක් වශයෙන් හිතලා බලනවා. අන්න චින්තාමය ඥානයක් පැත්තට යනවා. ඒකේ මට්ටමක් තමයි ඊළඟ අවස්ථාව වශයෙන් බුදුරයන් වහන්සේ පෙන්වන්නේ ආකාර පරිවිතක්ක කියලා. ඒ කියන්නේ හොඳට දැන් එකකට එකක් ගැලපෙනවා. එකකට ගැලපෙන නිසා ඔන්න ඒ ගැලපීමම ඊළඟ දෙයකට අපිට යොදන්න පුළුවන්. අපෝහණය කරනවා කියලා ඒ සාමාන්‍යයෙන් ගණිතේ එනවා වචනයක්. මේ එකකට එකක් සත්‍ය නම් ඔන්න ඊළඟටත් සත්‍යයි කියලා ඔන්න අපෝහණය කරනවා. ඉතින් මේ විදිහට අපි වර්තමානයේ වුණත් අපිට ඒ දේ අත්හදා බලන්න බැරි වුණත් සමහරවිට පරිවේෂණ මාර්ගයෙන් ඔප්පු කරගන්න බැරි වුණත් ඊට මෙහා තියෙන දේවල් අපි හොඳට අධ්‍යයනය කරලා ඒවා පරිවේෂණය කළා ඒ හරහා අන්න ඔප්පු කරනවා ඊට එහා තියෙන දෙයක් මෙන්න මේ විදිහටම විය යුතුයි මේකම තමයි සත්‍ය වෙන්න ඕනේ මේ විදිහටම තමයි මේ දේ අනාගතයේදී සිද්ධ වෙන්නේ කියලා අන්න අපි අනාගත වාක්‍ය කියනවා අනාගතයේදී මේ මේ දේවල් වෙයි කියලා කියනවා ඉතින් ඒ අතින් බැලුවාම එතකොට මෙන්න මේ ආකාර පරිවිතක කියන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අපි හොඳට හිතලා බලලා තර්කයට දාලා මේ අනිකුත් ඒවල් එක්ක මේ තර්කයෙන් ගලපලා මේ ගත්ත මතයත් මේ මතය තුලත් සත්‍ය තියෙන්න පුළුවන් සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තරම්ම, ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් නම් හිතෙනවා, ඉතින් කොහොමද එතකොට මේ සත්‍ය හොයාගන්නේ? කොයිකද ඇත්ත කියලා අපි කොහොමද හොයාගන්නේ? කියලා ඉතින් කාටද අපිට අපිටත් අපි තුලත් යම්කිසි දෙගිඩියාවක් මවිතයක් ඇති වෙන්නත් පුළුවන්. ඊටත් පස්සේ බුදුරජාණන් වහන්සේ පස්වෙනි ක්‍රමයක් මතක් කරනවා දිට්ඨි නිධාන කන්ති කියලා. ඒ කියන්නේ අපි දැන් යම්සි දෙයක් නැවත නැවත හිතනවා. නැවත නැවත හිතන්න හිතන්න අපේ හිතේ ඒක නිකන් අටුවම් බහින ස්වභාවයක්. ඒකම නිකන් හිතට කාවදින ස්වභාවයක්. ඒකම ඊළඟට හිතේ වැඩ කරන ස්වභාවයක් එන්න පුළුවන්. ඒකම අපි සත්‍යයි කියලා ඊළඟට පිළිගන්නවා. ඉතින් ඒක මේ එක එක ක්‍රම හරහා එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එතකොටත් මතක් කරනවා මේ අපි දෘෂ්ටියක් වශයෙන් දෘෂ්ටිගත වෙලා මේකමයි සත්‍ය කියලා අපේ හිතේ සෑහෙන්න ගැඹුරකට කාවැදිලා. ඒ තිබුණත් බුදුරජාන් වහන්සේ කියන මේ අපේ හිතේ ඒ කාවැදිලා තිබුණයි කියන එක ඇත්තරම සත්‍ය තිබීමට ඒ තුල සත්‍ය තිබීමට හේතුවක් නෙමෙයි. අපි යමක් නිවැරදි කියලා පිළිගත්ත පමණින් ඒ අපි පිළිගත්ත දේ තුල සත්‍ය තියෙනවායි කියලා එයාත් එහෙම නීතියක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ එතෙන්දිත් මතක් කරනවා මේ දිට්ඨි නිජානක්ඛන්ති කියන මේ ක්‍රමයේ යටතේ උනත් යම්සි කෙනෙක් හිතනවා නම් මමම මේ අරගෙන තියෙන දෘෂ්ටිය ඒකමයි නිවැරදි. අනිත් අය හිතන පතන දේවල් ඒ සියල්ලම බොරුයි කියලා හිතනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියන යා සත්‍ය රකින්න කෙනෙක් නෙමෙයි. නිවැරදි සත්‍ය රකින්න කෙනෙක් නෙමෙයි ඒ තැනත්තා. එයා මේ බොරුවක් උනත් ඇත්තයි කියලා සලකන කෙනෙක්. එතෙන්දි පවා බුදුරජාණන් වහන්සේ කියනවා නිවැරදිව සත්‍ය රකින්න කෙනෙක් නම් එයා මේ දැනට තියෙන සත්‍යය කියලා පිළිගන්න දේ රකින්න වෙන්න පුළුවන්. නමුත් විවෘත භාවයක් එයාගේ හිතේ තියෙනවා. මේ අද මම රකින්න සත්‍යය තුල අද මම පුළුවන් තරම් මේ මේ ආරක්ෂා කරගන්න අර ආරක්ෂා කරගන්න හදන සත්‍යය තුල මේ රකින් මේ සත්‍යයි කියලා හිතාගත්ත දේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්. හැබැයි මට මගහැරිච්ච දේවල් තුල සත්‍ය තියෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විවෘත භාවයක් බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඉතින් අපිට තේරෙනවා මේ ඔක්කොම ටික අපි මේ සාමාන්‍යයෙන් අද ලෝකයේ තියෙන විද්‍යාව වෙන්න පුළුවන්, ගණිතය වෙන්න පුළුවන්, කෘෂිකර්මය වෙන්න පුළුවන් নানা ප්‍රකාර විෂය ශාස්ත්‍රයන් අද තියෙනවා. මේ ඔක්කොටම මේක දාන්න පුළුවන්. මේ ඔක්කොටම මේක අදාළ වෙනවා. එනිසා මෙතෙන්දි මේ ධර්මදේශනාදී ඔක්කොම මතක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි තේරුම් ගන්න තියෙන අපි විද්‍යා විෂයක් හදාarලා ඒ ඔස්සේ සියල්ලම අපේ අර්ථකථනය දෙන්න හදනවා නම් ඒකමයි සත්‍ය කියලා අපි හිතා ගන්නවා නම් විද්‍යාවමයි ඇත්ත, භෞතික විද්‍යාවමයි ඇත්ත. ඔක්කොම මේ භෞතික වශයෙන් පෙන්වන්නම ඕනේ නැත්නම් අනිත් ඒවා පිළිගන්නේ නැහැ කියලා අපි ඒ බඳු අන්තගාමී ස්වභාවයට යනවා නම් අන්න අපිට වරදින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එකාතකින් ওই භෞතික වාදීව හිතන පිරිසක් භෞතික චින්තනයම ගරු කරන පිරිසක් අදටත් ඉන්න පුළුවන්. ඒ අය ඔක්කොම මට පේන්න ඕනේ යම් කිසි දෙයක් මට අතගාලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම පිළිගන්නේ නැහැ කියලා වගේ එකාතකින් අන්තගාමී වෙලා භෞතික විද්‍යාවම මුල් කරගෙන යන ස්වභාවයක් තියෙනවා. තවත් එක්කෙනෙක් මේ පවතින දේට යම්කිසි සමීකරණයක් දාලා ගණිතමය වශයෙන් ඔප්පු කරන්න පුළුවන් වෙන්නම ඕනේ. එහෙම නැත්නම් මම පිළිගන්නේ නැහැ. කියලා අන්න අන්න තව පැත්තකින් යනවා. තවත් කෙනෙක් මේක පරිශනාගාරයකදී මේ පරීක්ෂණයට භාජනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පිළිගන්නේ නැහැ කියලා යන ස්වභාවයක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් තවත් කෙනෙක් මේක අපේ පොතේ තියෙන්න ඕනේ. පොතේ නැත්නම් පිළිගන්න බෑ කියලා අන්න අර අනුස්සව ස්වභාවයට යන ස්වභාවිකුත් තියෙනවා. තවත් කෙනෙක් මේක මට කොච්චර හිතුවත් මට වැටහෙන්නේ නැහැ. ඒ හින්දා මම පිළිගන්නේ නැහැ කියලා ඔන්න ඒක ප්‍රතික්ෂේප කරන ස්වභාවයකුත් තියෙනවා. එහෙම නැත්නම් අපි ගත්ත යම්කිසි සම්ප්‍රදායක් තියෙනවා. අපේ ක්‍රමානුකූලව પરම්පරාගතව ආපු යම්කිසි දෘෂ්ටියක් තියෙනවා. ඒකත් එක ගැලපෙන්නේ නැහැ කියලා ඔන්න බැහැර කරනවා. නමුත් මේ අවස්ථා පහේදීම බුදුරජාන් වහන්සේ කියන්නේ මේකෙම දෙපැත්තක් තියෙන්න පුළුවන්. මේ අවස්ථා පහම දෙපැත්තකට විවෘතයි. අවස්ථා පහේදීම සත්‍ය තියෙන්නත් පුළුවන්. අපි ගත්ත දේ තුළ සත්‍ය තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. ඉතින් මේ විවෘත භාවය බුදුරජාන් වහන්සේ බොහොම නිර්භයව මෙන්න මේ චංකි සූත්‍රයේදී ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තවත් සූත්‍ර අපිට හම් වෙනවා. බුදුරජාන් වහන්සේ නැවතත් අහන මේ ක්‍රම පහෙන් පරිබාහිරව කොහොමද මේ ඇත්ත වශයෙන්ම තියෙනවා කියලා දැනගන්න. අන්න එතෙන්ද තමයි ඒකාතකෙන් භාවනාමය ප්‍රඥාවකට බුදුරජාන් වහන්සේ අපිව කැඳවගෙන යන්නේ. මොකද භාවනාමය ඥානයකට එනකොට අපි මේ ආවට ගියාට අනුන්ගෙන් ගත්ත ණයට ගත්ත දැනුමක් නෙමෙයි ඇත්තටම පරිහරණය කරන්නේ. ඒක අපි නැවත නැවත මේ වර්තමානට එන්න අවශ්‍ය වෙන්නේ මොකද අපි අර විදිහට මේ දැන් ක්‍රම පහක් විස්තර කරා සෑහෙන ගැඹුරක් තියෙනවා. ඒ ක්‍රම පහේදීම අපි ආමන්ත්‍රණය කරන සෑහෙන ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විශ්වාසය මත පදනම් වෙලා. සම්පූර්ණයෙන්ම අපේ ඇදහිල්ල මත පදනම් වෙලා. එහෙම නැත්නම් අපි අර ආපෝ රටාව මත පදනම් වෙලා, සම්ප්‍රදාය මත පදනම් වෙලා, අපි හිතින් හදාගත්ත තර්ක මත පදනම් වෙලා. එහෙම නැත්නම් අපි හිතලා හිතලා හිතලා ගත්ත දෘෂ්ටි මත පදනම් වෙලයි තියෙන්නේ. මේ ඔක්කොම දේවල් වරදින්න අවකාශය තියෙනවා. මොකද අපේ හිත වැඩ කරන්නේ වරදින පැත්තට. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා විපල්ලාස ස්වභාවය. කියන අපිට තේරෙන්නේ නැහැ මේ වෙනස් වෙන ලෝකයේ තුල ඒ වෙනස් වෙන ස්වභාවය අපිට ඒ තරම්ම තේරෙන්නේ අපි දන්නවා ඉතින් උදේ ඉර පායනවා හවසට බැහැලා යනවා කියලා ඒ වෙනස් වීමක් තියෙනවා. නමුත් අපි අනිවාර්යෙන් හිතනවා හෙටත් අන්න හිර පායනවා. නැත්නම් අද ඔන්න අපි ජීවත් වෙනවා. ඔන්න හෙටත් මං ජීවත් වෙයි කියලා උපකල්පනයක් අපි ගාව තියෙනවා. මේ වගේ අපි දීර්ඝ කාලීන වශයෙන් අපි අනිත්‍යක් විපරිණාමයක් වෙනස් වීමක් ඇදහුවත් මේකේ මේ ෂණ මාත්‍ර වශයෙන් සිද්ධ වෙන අනිත්‍ය ස්වභාවය. ෂණ මාත්‍ර වශයෙන් සිද්ධ වෙන මේ මොහොතක් මොහොතක් පාසා ඇතිලා නැතිලා යන ස්වභාවය අපිට දකින්න හරිම අමාරුයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දේවල් තියෙනවා කියන තත්ත්වයට ගන්නවා. දේවල් සාමාන්‍යයෙන් තියෙනවා යම්සේ ආයු කාලයක් ගත වුණාට පස්සේ ඒවා නැති වෙනවා. කියලා අන්න අපි එකාතකින් මේ රූප ලෝකයේ දිහා බලලා අපි නිගමන වලට එනවා. ඒ කියන්නේ යම්සේ අපිටම දරුවෙක් ඔන්න යම්කිසි දවසක උපත ලැබුණා ඔන්න එයා ක්‍රමානුකූලව වර්ධනය වුණා ඔන්න 50ක් අවුරුදු 60ක් 70ක් 80ක් ගියාට පස්සේ මහල්ලෙක් බවට පත් වුණා ඔන්න එයා නැතිලා ගියා. එතෙක් එයා ජීවත් වුණා. අන්න අපි ඒ ජීවත් වෙච්ච කාලය තුල එයා හිටියා. එයා ඉන්නවා. ඒක තමයි සලකන්නේ. ඊට පස්සේ අවුරුදු 80කින් අපිටම එයා මිය ගියා නම් අන්න එයා නැති වුණා. මිය පරලෝ ගියා. ඒක තමයි සලකන්නේ. ඉතින් මේ විදිහට අපි මේ රූප ලෝකයේ දිහා බලලා භෞතික ලෝකයේ දිහා බලලා කෙනෙක් තීරණය කරනවා දේවල් තියෙනවා යම්සි කාල පරිච්ඡේදයක් දේවල් තියෙනවා ඊට පස්සේ ඒවා නැති වෙනවා කියලා අන්න අපි දෘෂ්ටි දෙකක් ගත වෙනවා මේ දෘෂ්ටි දෙකම බුදුරයන් වහන්සේ කියනවා අන්ත දෙකක් ඉතින් අපි එකතකින් හරීම සියුම් තැන් අපිට මතක් කරගන්න සිද්ධ වෙනවා මතු කරගන්න සිද්ධ වෙනවා නැත්නම් අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේ සියල්ල තියෙනවා කියන අන්තයෙන් තමයි يعني මේ ලෝකෙ දිහා බැලුවාම දැන් මෙතන සිල් පිරිසක් ඉන්නවා. වික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් මේ අපි ඔක්කොම ඉන්නවා. අපි ඔක්කොම ජීවත් වෙනවා. අපි ඔක්කොම පවතිනවා කියන සංඥාවේ තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මේ අපි ඔක්කොම ඉන්නවා, දැන් තියෙනවා, මේ ගොඩනැගිලි තියෙනවා, මේ සියල්ල දැන් පවතිනවා කියන මේ දෘෂ්ටිය එක අන්තයක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කච්චානගත සූත්‍රයේදී බොහොම ලස්සන විවරණයක් එනවා. සබ්බං අත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ. මේ සියල්ල ඇත කියන දෘෂ්ටිය එක අන්තයක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපි හිතන්න වටනවා එතකොට මේ අපි එහෙම සියල්ල තියෙනවා කියලා සැලකීම එතකොට බොරුවක්ද? ඊළඟට තවත් පැත්තක් ඔන්න බුදුරජාණන් වහන්සේ කතා කරනවා. එතකොට තවත් කෙනෙක් කියනවා නෑ මේ එකක්වත් නෑ. මේ ඔක්කොම අපි හිතින් හදාගත්ත දේවල්. මේ ඔක්කොම මනක්කල්පිත දේවල් සියල්ල මනෝමයයි. කවුරුවත් මෙතන නෑ. මෙතන කිසිම දෙයක් නෑ. භෞතික කිසිම දෙයක් නෑ කියලා ඔන්න තවත් අන්තයකට යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බන් නත්තිතිකෝ කච්චානයන් ဒ ුතියවන්තෝ. කච්චාන අන්න ඒක දෙවනි අන්තයක්. අන්න මේ අන්ත දෙක බුදුරජාණන් වහන්සේ මතු කළා පෙන්නනවා. මොකද අපි මේ දෙකේ තමයි සාමාන්‍යයෙන් හිර වෙලා ඉන්නේ. ඉතින් අපි හිතලා බලන්න වටනවා අපේ මේ අන්ත දෙකෙන් පරිබාහිරව අපි හිතපු අවස්ථාවක් තියෙනවද? අපේ මේ චින්තන රටාවන් මේ අන්ත දෙකෙන් පරිබාහිරව හිතන අවස්ථාවක් තියෙනවද? ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ කියනවා නම් මේ සියල්ල ඇත මේ සියල්ල දැන් පවතිනවා. සියල්ල පේන්න තියෙනවා. මට අතගාලා බලන්න පුළුවන්. කියලා මේ කියනකොට මේ සියල්ල තියෙනවා කියන අන්තයට අපි යනවා නම් ඒකමයි අපි සත්‍ය කියලා සලකනවා නම් අන්න බුදුහාමුදුරු කියන මේක මේ අන්තයක්. අන්තගාමී වීමක් කියලා අන්න අපිට කියනවා. අපි ඒක ඒ අන්තයට යන්නේ නැතුව සම්පූර්ණයෙන්ම සියල්ලම නිෂ්ප්‍රභා කළා ප්‍රතික්ෂේප කළා එකක්වත් නැහැ ඔක්කොම මනෝමයයි කියලා කියනවනම් අනේ ඒකත් බුදුරජාණන් වහන්සේ කියනවා එතන අන්තයට යන්නත් එපා. ඒකත් තවත් අන්තයක්. ඒක තමයි මේ අන්ත දෙක. එතකොට එකතකින් අපිට තේරුම් යනවා මේ බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශ හරිම ගැඹිරයි. සෑහෙන්න දර්ශනයට බරයි. එතෙන්ද තමයි අපිට මේ සුත්තමේ ඥානයක්, චින්තාමේ ඥානයක් දකින්න වෙන්නේ. මොකද ඒ ඒ පැතිවලදී ප්‍රඥාව ගැන කතා කරද්දී එතකොට මේ අන්තවල අපි ජීවත් වෙනවා නම් අන්න එකතකින් මේ අන්ත දෙකම අපේ මිච්ඡා ඥානයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේ භෞතික දේවල් තියෙනවා, අපේ මේ රට තියෙනවා, අපේ ජාතිය තියෙනවා, අපේ මේ පෘථුවිය තියෙනවා, අපේ ලෝකෙ තියෙනවා, ඔන්න ඇමරිකාව තියෙනවා, රුසියාව තියෙනවා, ජපානෙ තියෙනවා, ඉන්දියාව තියෙනවා, කොළඹ තියෙනවා, මීතිරිගල තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒතර අපි මේ සියල්ල තියෙනවා කියන ගන්න තියෙනවා කියලා ගන්න එක. ඒතර එකාතකින් බැලුවාම මේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක බලද්දී සම්මුති සත්‍යයක් වෙන්න පුළුවන්. නමුත් ගැඹුරකින් බලනකොට ඒක මිච්ඡා ඥානයක් වෙන්න පුළුවන්. තවත් පැත්තකින් මේ එකක්වත්ම නැහැ කියලා බලන අන්තය ඒකත් තවත් පැත්තක් වෙන්න පුළුවන්. ඒකත් මිච්ඡා ඥානයක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දි මේ බුදුරජාණන් වහන්සේ මේ අන්ත එකක්වත් ගන්න නැතුව මෙතන තියෙන මේ පටිච්චසමුප්පන්නව හේතුඵල ධමයක් අනුව ඇතිවෙන ස්වභාවයක් කිය කියන එක ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වනේ මධ්‍යම ප්‍රතිපදාව ඊටාම සුවිශේෂයි. ඒක බුදුරජාණන් වහන්සේට පමණක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණක් ආවේනිකයි කියන්න පුළුවන්. එතකොට අන්න ඒ සත්‍ය තමයි බුදුරයන් වහන්සේ සත්‍යානුබෝධ කියලා අර මේ චංකි සූත්‍රයේදී අර කාපටික බ්‍රාහමණයට මතක් කරන්නේ අර අර ක්‍රම පහම ඇත්තටම හරීම ඒකාන්ත වශයෙන් සත්‍යය කියලා සලකන්න බෑ. අපි සද්ධාවෙන් සලකන දේ තුළ ඇත්ත තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. ඒ වගේම අපි අපේ කැමැත්තට ඇත්ත තියෙන්න පුළුවන් කියලා සලකන දේ තුළ ඇත්ත වශයෙන්ම ඇත්ත තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර પરම්පරාවෙන් ආවයි කියලා ඇත්ත තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ પરම්පරාවෙන් ආවයි කියලා අපි සලකන ධර්මයේ තුල ඇත්ත තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේම අපි තර්කයට නාලා තර්කානුකෝ තර්කයට දාලා තර්කයට අනුව නම් මේක ගැලපෙනවා කියලා ගන්න ඒ අපේ මතිය තුල අපේ නිගමනය තුල සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේම අපි නැවත නැවත හිතලා හිතලා හිතලා හිතලා දෘෂ්ටිගත වුණාට පස්සේ ඒ දෘෂ්ටිය ඒ අපිගත දෘෂ්ටිය තුල සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒතකොට මේ ක්‍රම පහම හරිම අවිනිශ්චිතයි. එතන තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ එතකොට කොහොමද මේ සත්‍යානුබෝධයක් වෙන්නේ? කොහොමද දැන් අපි මේ මිච්ඡා පැත්තකින් අයින් වෙලා ඇත්ත වශයෙන්ම තියෙන දෙයක් ඔස්සේ අපේ ප්‍රඥා යොදවන්නේ. එතන තමයි එක අතකින් බුදුරජාණන් වහන්සේ බොහොම සරල තැනකින් පටන් අරන් බොහොම ගැඹුරක් දක්වා මේ භාවනාමය ඥානයකදී එක්කගෙන යන්නේ. එතෙන්දී විශේෂයෙන් මතක් කරනවා යම්කිසි ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් ගැන මතක් කරනවා. ඉතින් එතුමා එක්තරා අන්දමකින් යම්සි දහමක් තුර හැසිරෙනවා. යම්සි ප්‍රතිපදාවක් තුල හැසිරෙනවා. ඒ ශ්‍රාවකයා දිහා යම්සි වෙනත් කෙනෙක් දකිනවා. වෙනත් කෙනෙක් බලනවා. බලලා තේරුම් ගන්නවා මෙයා යම්සි දහමක් ප්‍රගුණ කරන කෙනෙක්. මෙයා තුල ඒ තරම්ම කෙලස් තියෙන ස්වභාවයක් නැහැ. මොකද්දෝ ගැඹුරක් මේ තැනත්තා තුල තියෙනවා කියලා එන්න එකතකින් පොඩි ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඒ යම්කිසි විශ්වාසයක් ඇති කරගන්නවා. මේ තැනත්තා අනිත් අය වගේ නෙමෙයි යම්කිසි විශේෂත්වයක් තියෙනවා. මෙයා යම්සි ගරු කරන ධර්මයක් තියෙනවා. මෙයා පිළිපදින යම් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ඉන්නවා. මෙයා අනිත් අයට වඩා පොඩි වෙනසක් තියෙනවා කියලා අන්න එයා දිහා බලන කෙනෙක් ඒ බාහිරින් දැකලා පොඩි ශ්‍රද්ධාවක් ඇති කරගෙන අන්න එයා කරා ඔන්න එළඹෙනවා. ඒ එළඹිලා ඊට පස්සේ තමයි උපසංකමති කියලා ඒ සාමාන්‍යයෙන් එයාට එළඹුණාට පස්සේ තමයි එක අතකින් පොඩ්ඩක් අන්න අසුරක්ට අවස්ථාව සැලසෙන්නේ. පයිරු පාසුති. ඒ කියන්නේ දැන් මේ ක්‍රමානුකූලව ටික ටික මේ අලුතෙන්ම ධහමකට යමු වෙන කෙනෙක්. අලුතෙන්ම මේ ආධ්‍යාත්මික දියුණුවක් පටන් ගන්න කෙනෙක් පියවරෙන් පියවර පැමිණෙන ආකාරය බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් එයා අර පොඩ්ඩක් ශ්‍රද්ධාව ඔන්න පිහිටවගෙන යම්සේ කැනැත්තෙක් දිහාවට දිහාවට යම්සේ කැනැත්තෙක් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවගෙන අන්න එයාට පොඩ්ඩක් කිට්ටු කළා. පොඩ්ඩක් ඇසුරු කරන්න උත්සාහත් වෙනවා. අනේ ඇසුර හරහා එයාට අන්න එක අතකින් යම් යම් දේවල් අහන්න හම්බ වෙනවා. මේ තැනත්තා අනුගමනය කරන ධර්මයේ සම්බන්ධයෙන් එයාගේ යම්සි සීලයක් සම්බන්ධයෙන් එයා රකින යම්සි ධර්මයක් සම්බන්ධයෙන් යම් යම් යම් අවබෝධයන් සම්බන්ධයෙන් අන්න යාට පොඩ්ඩක් අහන්න හම්බ වෙනවා. අහන්න හම්බුනාට පස්සේ අන්න ඒක එයා හිතේ දරා ගන්නවා. මේ මෙහෙම දේවල් තියෙනවා. අන්න පොඩ්ඩක් ඒක හිතේ දරා ගන්නවා. දරාගත්තට පස්සේ අන්න ඒක අන්න සුතමේ ඥානයක් බවට පත් වෙලා ඒක මන්න හොඳට නැවතත් හිතෙන් හිතලා බලනවා. තර්කයටත් දාලා බලනවා. තර්කයටත් දාලා බලලා අපි හිතමු එයාට තේරෙනවා මේකේ ඇත්ත තියෙන්න පුළුවන්. තාමත් හැබැයි ස්ථිර නැහැ. ඇත්ත තියෙන්න පුළුවන් කියලා පොඩි විශ්වාසයක් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා චන්දෝ ජායති. අන්න මේ තැනත්තරත් මේ අලුතෙන් මේ එළඹිච්ච කෙනාටත් හිතේ ඇති වෙන යම්සේ ඡන්දයක් කොමනාවක් බැරිද මටත් මේක පරීක්ෂා කරලා බලන්න. බැරිද මටත් මේක ප්‍රායෝගිකව හදාarලා බලන්න. බැරිද මටත් මේක මගේ තුලම දිනු කරලා බලන්න. සම්පූර්ණයෙන්ම අපි වෙතටම නැවත පැමිණීමක් තමයි මෙතෙන්ද සිද්ධ වෙන්නේ. අපි අර මෙතෙක් විද්‍යාවෙන් වෙන්න පුළුවන්, ගණිතයෙන් වෙන්න පුළුවන්, අනිකුත් අර විවිධාකාර ඥානයන් ඔස්සේ විවිධාකාර දැනුම් සම්භාරයන් ඔස්සේ අපි සම්පූර්ණයෙන්ම බාහිරාවර්තී වෙලා ඉන්නේ. අපි සම්පූර්ණයෙන්ම එළියටයි යමු වෙලා ඉන්නේ. අපි අරව හොයන්න යනවා, මේව හොයන්න යනවා, පෘථිවිය හොයන්න යනවා, මුහුදේ හොයන්න යනවා, පෘථිවියේ අභ්‍යන්තරය හොයන්න යනවා වෙනත් ග්‍රහලෝකවල හොයන්න යනවා හඳේ හොයන්න යනවා සම්පූර්ණයෙන්මයි බාහිරයටම යොමු වෙලා තියෙන්නේ. දැන් හැබැයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමේදී බාහිරයට යොමු වෙච්ච හිත හොඳට තමන් වෙතට යොමු කරන ස්වභාවයක් තියෙනවා. ඇතුළතටම යොමු කරන ස්වභාවයක් තියෙනවා. ඒ ඇතුළතටම යොමු කරන ස්වභාවය තුළ තමයි අන්න උත්සාහති. අන්න ඊළඟට එයා උත්සාහයක් දරනවා. බැරිද මේ කියන දේවල් මා තුළ දියුණු කරගන්න. මේ කතා කරන සතිය මා තුළ ඇති කරගන්න බැරිද? මේ කතා කරන සමාධිය මා තුල දියුණු කරගන්න බැරිද? මේ කියන කෙලෙස් මා තුල තියනවද? මේ වැඩි යුතු ගුණ ධර්මයන් දැනට මා තුල දියුණුලා තියනවද? මේ බලන්න මේ වෙනත් කෙනෙක් දිහා නෙමෙයි මේ දුරේක්ෂයකින් අන්වීක්ෂයකින් බලනවා නෙමෙයි මේ තමන් තුල තියෙන ස්වභාවය තමන්ගේම සිතින් තමන්ගේම ශක්තිය තුලින් තමන්ගේම හැකියාවකින් උරගල බලනවා. තමන්ගේම හැකියාවකින් පරීක්ෂණයට භාජනය කරලා බලනවා. අන්න එතන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් තුලයති. ඊළඟට පරීක්ෂා කරලා බලන අතරේදී අන්න මේ අර කලින් කියපු කෙනා කියපු දේද මම මේ දකින්නේ. නැත්නම් ඊට වඩා වෙනස් දෙයක්ද? එයා කියපු දේද ඇත්ත නැත්නම් මේ මෙන් වර්තමාන වශයෙන් මම දකින දේද ඇත්ත? දැන් පුදුමාකාර විදිහට මේ ධර්මයත් එක්ක ගලපන ගතියක්. ඒ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්න පුළුවන්, තමන්ගේ ගුරුවරයා වෙන්න පුළුවන්. ඒ කියපු දේත් එක්ක තමන් මේ වර්තමාන වශයෙන් අත්දකින දේ ගලපන ගතියක් තියෙනවා. එතකොට මෙන්න මේ ගලපන ගතිය බුදුරජාණන් වහන්සේ අගය කළා තියෙනවා තුලයති කියලා කියනවා. ඉතින් මේ තුලණය කරන්න ගියාම තේරෙනවා තාම මම එතෙන්ට කිට්ටු කළවත් නැහැ. හැබැයි පොඩි සංඥාවක් යම්කිසි ඉඟියක් තියෙනවා මේක තමයි යන්න ඕන මාර්ගය කියලා පොඩ්ඩක් වැටහෙන්න පුළුවන්. නමුත් තාම තේරෙනවා Tamanට මදි. මේ தත්වයට තාම ලං වෙලා නැහැ. අන්න පදහති අන්න පදං වීරයක් කරවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පෙන්නන ස්වභාවයන් ඇත්ත වශයෙන්ම අපි තුල තියෙන්න පුළුවන්. නමුත් තාම පරිපූර්ණත්වයටපත් වෙලා නැහැ. තාම ඊටාම ලාබාල ලපටි මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ මට්ටමකදී බුදුරජාන් වහන්සේ කියන යාට සෑහෙන වීරයක් Taman තුලින් ගොඩනගන්න සිද්ධ වෙනවා. මොකද මේ කියන ධර්මතාවයන් මේ කියන හැකියාවන් ඉබේ වැවෙන දේවල් නෙමෙයි. ඉබේ වැඩෙන දේවල් නෙමෙයි. මේ කියන හැකියාවන් අපි තුල දියුණු කරගන්න නම් අපි සෑහෙන උත්සාහයක් දරන්න ඒ උත්සාහය අන්නේ ප්‍රධාන වීරය ඒ හරහා තමයි අන්න ටික ටික ටික ටික ටික ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන නියම ධර්මයකට බුදුරජාණන් වහන්සේ පෙන නියම සත්‍යයකට ලං වෙන්න අපිට අවස්ථාව සැලසෙන්නේ. එහෙම නැතුව අපි හිතුවොත් මේ පොතේ මම දැක්කා පොතේ මේ කියෙව්වා ඒ නිසා දැන් මම දන්නවා ඒක තමයි සත්‍ය මම දැන් ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්නේ කියලා අර කියවපු පමණින් අහපු පමණින් ශ්‍රවණය කරපු පමණින් අපි හිතා ගන්නවන් නම් එතන අපිට ලොකු වැරදීමක් තියෙනවා. ඒ නිසා අද විවිධාකාර මත තියෙනවා. ඉතින් අපි ඇහුවා කියලා ඔන්න අපි මාර්ගඵල ලැබුවා කියලා යන මට්ටමකට අදපත් වෙලා තියෙනවා. නමුත් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ සම්පූර්ණයෙන්ම තමා තුළ ප්‍රත්‍යක්ෂ වීමක් තියෙන්නේ. ඒක තවදුරටත් අනුන්ගේ ඥානයක් නෙමෙයි. ඒක මේ බුදුරජාන් වහන්සේ කියපු දිසා ඇදහිල්ලක් නෙමෙයි. ඒක තමන් තුළම මේ ස්පර්ශ කරන ස්වභාවය. තමන් තුළම දියුණු කරගත්ත ස්වභාවය. එතෙක් අපි ඉවසීමෙන් මේ දේ කරන්න සිද්ධ වෙනවා. එතෙක් අපේ යම්සි ඥානයක් අපේ තියෙනවා කියලා හිතාගත්තොත් යම්සි අධිම අධිගමයකටපත් වුණා කියලා හිතාගත්තොත් අන්න අපිට වැරදුනා වෙනවා. අන්න අපි මිච්ඡා ඥානයක් ඇති කරගත්තා වෙනවා. අන්න අපි අධි තක්සේරුවක් ඇති කරගත්තා වෙනවා. අන්න අපි අධිමානයකට ගියා වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් මතක් කරනවා බුදුරජාන් වහන්සේ මේ පාරේ යනකොට ඇතම් වෙලාවට අපි අපි ගැනම වැරදි තක්සේරු ඇති කරගන්න පුළුවන්. අපිට සමත පැත්තෙන් අපි ධානා නොලබා ධාන ලැබුවා කියලා හිතා ගන්න පුළුවන්. විපස්සනා පැත්තෙන් මාර්ගඵල නොලබා මාර්ගඵල ලැබුවා කියලා හිතා ගන්න පුළුවන්. තාම සූක්ෂමයි. හරිම අමාරුයි මේ දේ අපේ තුල වෙන් කරගන්න. ඒ නිසා අපිට ලොකු මාන්නයක් කරපින්නගෙන නම් අපි යන්නේ. අපි සියල්ල දන්නවා කියලා හිතාගෙන නම් යන්නේ. අපි දන්න දේ තුලම සත්‍ය තියෙනවා කියලා හිතාගෙන නම් අපි යන්නේ. අපිට වරදින්න තියෙන හැකියාව ඊටාම වැඩි. නමුත් අර බුදුරජාන් වහන්සේ කියන විදිහට අපි මේ දැන් යමක් දැකගෙන තියෙනවා යම් දැන් යමක් මම පිළි අරගෙන තියෙනවා දැන් යමක් මට තේරෙනවා ඒත් හැබැයි තාම මේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් කියලා අන්න අර විවෘත භාවය අපි තුල ඇති කරගෙන යනවනම් ඒ බුදුරජාන් වහන්සේ අර චංකි සූත්‍රයේදී ඒ කාපටික බ්‍රාහමණයට කියන ඒ කරුණු සම්බන්ධයෙන් අපි හොඳට හිතලා බලනවා නම් අපේ හිතේ අභ්‍යන්තරයේ බඳු දේවල් අපි විමසීමක් කරනවා නම් අන්න අපි නිතරම අපේ මේ ධම්මවිචයක් ඉස්සරහට දාගෙන හොඳට විමසා බැලීමක් ඉස්සරහට දාගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ යන ගමනේදී මේ සත්‍ය අවබෝධ කරන්න යන ගමනේදී බුදුරජාන් වහන්සේ අවසානයේදී කියන්නේ කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති. දැන් මේ කයින් පවා Tamangeම වශයෙන් දැන් මේක ස්පර්ශ කරනවා. ඉතින් මේ දේවල් සම්බන්ධයෙන් එක අතකින් සෑහෙන ගැඹුරකට කතා කරන්න වෙනවා. මොකද අපි විවිධාකාර ඥානයන් විවිධාකාර අවබෝධයන් සමත භාවනාව පැත්තෙනුත් අපි ඇති කරගන්නවා විපස්සනා භාවනාව පැත්තෙනුත් අපි ඇති කරගන්නවා. මොකද මේක මේ ඥානය කියලා කිව්වහම අපි විපස්සනා ඥානයන් ගැන විතරක් නෙමෙයි හිතන්න වටින්නේ. මෙතෙන්ද අපි හිතන්න වටිනවා මේක සමතේ පැත්තට උනත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. විපස්සනා පැත්තට උනත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ පැති දෙක අපි භාවනා වැඩසටහන ගත කරන නිසා මේ සමත කර්මස්ථානයක් වඩන යෝගාවචරයෙක් සමත භාවනාවක් වඩන කෙනෙක් කොයි තරම්නම් වලවල් වල වැටෙන්න පුළුවන්ද? කොයි තරම්නම් නොමග යෑම් වල යන්න ඉඩ තියෙනවද? ඒ නොමග ගිහිල්ලා ඒකයි නිවැරදි මාර්ගය කියලා විශ්වාස කරන්න ඉඩ තියෙනවද? අනිත් අය කියන දෙයක් අහන්නේ නැතුව තමන් ගත්ත මතේම ඉන්න ඉඩ තියෙනවද? කොයි තරම්නම් අද මේ දේවල් සිද්ධ වෙනවද? ඉතින් එක අතකින් සෑහෙන අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි විපස්සනා පැත්තෙත්. විපස්සනා පැත්තෙත් අපි කරගෙන යන භාවනා ක්‍රමයේම නිවැරදි කියලා අපි පිළිගන්නවද? නැත්නම් අපි තුල යම්කිසි විවෘත භාවයක් තියාගන්නවද? මේ ක්‍රමය මට තාමනම් රුචියක් නැහැ. තාමනම් මගේ කිසි ආසාවක් නැහැ. මේක නම් නිකං අර සුදු පාන් කනවා වගේ. එහෙනම් මට නම් තාම කිසි හිතේ ප්‍රියක් නැහැ. හැබැයි මේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. නිසා අපි අර ඉගෙන ගත්තේ ධර්මතා පහ අපි මේ වඩන දහමටම අපිට යොදන්න පුළුවන්. ඒ නිසා අද අපි යම්සි භාවනාවක් වඩනවා නම් මේ නිස්සරණ වනේ භාවනාවක් අපි කරනවා නම් මේකටත් අපිට මේ දේ අදාළ වෙනවා. ඒ නිසා අපි මේ කිව්වයි කියලා නිස්සරණ වනේ තිබුණයි කියලා මේක එහෙම්ම විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මේ තුල ලොකු ආස්වාදයක් නැහැ කියලා මේ තුල ලොකු මේ සමතයෙන් ලැබපු ධානයක් නැහැ කියලා පැය ගණන් ඉන්න සමාධියක් මේ තුල නැහැ කියලා ඒ වගේමයි මේ තුල ලැබෙන ලොකු වින්දනයක් නැහැ කියලා අපිට මේක ප්‍රතික්ෂේප කරන්නත් බෑ. එතන තමයි අපි සෑහෙන පරීක්ෂාකාරී වෙන්න වෙන්නේ. මොකද අපි සත්‍යයි කියලා පිළිගන්නා දේ තුල සමහරවට සත්‍ය නොතිබෙන්න පුළුවන්. අපිට හැබැයි ඒ දේ හරිම රුචි වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් යම් යම් භවනා ක්‍රමවලදී අපි තුල ලොකු රුචියක් අවදි වෙනවා. අපිට ලොකු කැමැත්තක් ඇති වෙනවා මේ දේ කරන්න. මේ තව ඉස්සරහට යන්න ඊළඟ සමාධියත් වඩා ගන්න. ඊළඟ ධානයටත් යන්න. ඒකත් තව ප්‍රගුණ කරන්න. ඒ ඔස්සේම අපි අවුරුදු ගණන් ගත කරනවා. ඒකම අපි ආරක්ෂා කරගන්න උත්සාහත් වෙනවා. නමුත් ඒකෙන් අපි ඊළඟට වෙනස් පැත්තකට හැරුණාම අපි තුම විපස්සනාවට හැරුණාම අර තිබිච්ච සතුට අර තිබිච්ච ප්‍රමෝදය සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. සමානලාවට සමතේකට ඇලිච්ච යෝගාවචරයෙක් සමත ධානයේකට ඇලිච්ච යෝගාවචරයෙක් සමාධියකට ඇලිච්ච යෝගාවචරයෙක් ඒකේ සෑහෙන වින්දනයක් ලබනවා සෑහෙන ආස්වාදයක් ලබනවා. එයාට හිතේ විපස්සනාවට හැරෙන්න කැමැත්තක් ඇති නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒ තරමට පුදුමාකාර ආස්වාදයක්, වින්දනයක්, තෘප්තියක් මේ සමත සමාධියකින් ලබන්න පුළුවන්. නමුත් එයාට ඒ ලබන සමාධිය තුළ, ඒ ලබන තෘප්තිය තුළ සත්‍ය තියෙනවද? ඒ ලබන සමාධිය මරණයේදී Tamanට පිහිට වෙනවද? ඒ ලබන සමාධිය තුළින් Tamanට කුසලයක් සිද්ධ වෙනවද? ඒ ලබන සමාධිය තුළින් අපිට නිවනක් ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාව හම්බ වෙනවද? අන්න අපි පොඩ්ඩක් විමර්ශනශීලී වෙන්න වෙනවා. අපිට විමසලා බලන්න සිද්ධ වෙනවා. අපේ මේ කැමැත්තනම් තියෙනවා. හරිම ආසයි. කොයි වෙලාවෙද මේ පරයන්කට ගිහිලා ඒ සමාධියට යන්නේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඒකෙන් බැහැර කළා ඒ සමාධිය පැත්තකට දාලා ඒ සමාධියම පරිහරණය කළා ඒකම පාවිච්චි කළා අපි මේ වේදනාව දිහා බලනකොට පුදුමාකාර වෙහසක් දැනෙන්න පුළුවන්. පුදුමාකාර විදියට හිත ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මොකද්ද මේ කරන්නේ? අර කොච්චර වටිනා තැනකද හිටියේ කොයිතරම් ප්‍රිය උපදවන මන බන්ධනීය තැනකද හිටියේ දැන් මේ මොකද්ද කරන්නේ මේකනම් පුදුමාකාර වෙහෙසක් නේද තියෙන්නේ කියලා අපේ හිත පුදුම විදිහට ඒ දේ ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා ඒ නිසා පුදුමාකාර ශ්‍රද්ධාවක් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තබන්න සිද්ධ වෙනවා මේ අපේ හිත අපි කැමති තැනින් අයින් කළා අපේ හිත දැනට අකමැති වුණත් බුදුරජාණන් වහන්සේව අදහගෙන මම දන්නේ නැහැ ශාස්ත්‍රෝන් වහන්සේයි දන්නේ කියලා නිහතමානී වෙලා අන්නේ බුදුරයන් වහන්සේ කියපු වචනය අත්හදා බලන්න. ඒ බුදුරයන් වහන්සේ පෙන්නපු විපස්සනා මාර්ගය අපි තුල වඩා ගන්න අපිට සෑහෙන්න සටනක් දෙන්න වෙනවා. මොකද අද විශේෂයෙන්ම විපස්සනාවකට සම්බන්ධ වෙනකොට අපේ අර ඉගෙනගත්ත දේවල් දැන් අපි මේ කතා කරපු සුත්තමේ ඥානය, චින්තාමේ ඥානය ඔක්කොම ඉස්සරහට එනවා. ඒ කියන්නේ අපිට බොහොම සරල මට්ටමකට ගිහිල්ලා බොහොම සංවේදී මට්ටමකට ගිහිල්ලා පුංචි දරුවෙක්ගේ මානසිකත්වය ඇති කරගෙන ආදුනික මනසක් ඇති කරගෙන විවෘත මනසක් ඇති කරගෙන මේ භාවනාවක් වඩනවා කියන එක පහසු නෑ. මොකද ඒ තරම් අපි අද දේවල් දන්නෝ. අපේ මනස පුදුම විදිහට සංඥා වලින් බහුල වෙලා තියෙන්නේ. සංඥා වලින් පිරීලා තියෙන්නේ. විවිධාකාර විෂයන් අපි ඉගෙන ගන්නවා. ඉස්කෝලේ ගිහිලා ඉගෙන ගන්නවා, විශ්වවිද්‍යාලවල ගිහිලා ඉගෙන ගන්නවා, පත්තර මාර්ගයෙන් ඉගෙන ගන්නවා, රූපවාහිනී මාර්ගයෙන් ඉගෙන ගන්නවා, පරිගණක මාර්ගයෙන් ඉගෙන ගන්නවා, අන්තර්ජාලයෙන් ඉගෙන ගන්නවා. নানা ප්‍රකාර දේවල් අපි අද ඉගෙන ගන්නවා. ඉතින් අපි මේ දේවල් ඔක්කොම ඉගෙනගෙන අපි භාවනාවක් කරන්න ආවට පස්සේ අපි මේ භාවනාමය ප්‍රඥාවක් වඩා ගන්න ගිහිල්ලා අපි මේ වම් පාදයක් පොළවේ ස්පර්ශනකොට මේකට වම කියන්න කියලා කිව්වහම දකුණු පාදයක් පොළවේ ස්පර්ශනකොට දකුණ කියලා කියන්න කිව්වහම කොයි තරම්නම් සරල බවක් දෙතන තියෙන්නේ. අපි අර ඉගෙන කියාගත්ත සියල්ල අපිට බැහැර කළා. ඒ සියල්ලම පැත්තකට දාලා අපිට පුළුවන් මේ සරල තැනට එන්න. අපිට පුළුවන් මේ සරල තැන අගය කරන්න. අපේ මනස කියයිද මේ අපි ඉගෙන කියාගත්ත දේ ඒකේ නෙමේ සත්‍ය තියෙන්නේ මේ වම් පාදයට දැනෙන දේ තුල දකුණු පාදයට දැනෙන දේ තුලයි අපිට ගැඹුරක් තියෙන්නේ කියලා අපේ මනස කියයිද? අපි ඉගෙන කියාගත්ත විෂයන් අපිට ඒකට උදව් වෙයිද? කිසිසේත්ම නැහැ. නිසා අපි තර්ක ඥානය ඔස්සේ යනකොට අපි විවිධාකාර චින්තාමය ඥානයන් අපි හදාගෙන තියෙනකොට අපි සෑහෙන්න අපේ හිත සංඥා බහුල කරගෙන ඉන්නකොට අපි විවිධාකාර විද්‍යා විෂයන් ඔස්සේ, ගණිත විෂයන් ඔස්සේ, සමාජ අධ්‍යයන විෂයන් ඔස්සේ මේ নানা ප්‍රකාර විෂයන් ඔස්සේ අපේ හිත යොමු කළා අවුරුදු ගණන්. ඒවා තුල අපි හැසිරලා ඉන්නකොට ඒ ඒවා තුලින්ම අපේ හිතේ ඇතිවෙන මාන්නේ. ඒවා තුලින්ම අපේ හිතේ ඇතිවෙන මාන්නක්කාරකම්. ඒවා තුලින්ම අපේ හිතේ ඇතිවෙන දෘෂ්ටිගත වීම. ඒකෙමයි සත්‍ය තියෙන්නේ කියලා අපි කරන ඇදහිල්ල. අන්න අපිට මේ සරල තැනකට යන්න තියෙන අවස්ථාව හකුලවනෝ. ඒ අවස්ථාව අපි තුලින් අහිමි කරනෝ. ඉතින් ඒ නිසා අපිට පුදුමාකාර නිහතමානීත්වයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. පුදුමාකාර විදිහට බිමට බහින්න සිද්ධ වෙනවා. පුදුමාකාර විදිහට අපේ මනස නැවතත් අර අපි ගාව පුංචි කාලේ තිබිච්ච ඒ දරුවෙක්ගේ මානසිකත්වයට ගන්න තරම් බිමට බස්සව ගන්න සිද්ධ වෙනවා මේ තැනට එන්න නම්. හැබැයි අපේ හිත කියන එකක් නෑ මෙතන ඇත්ත තියෙනවායි කියලා. ඒ නිසා අපි තේරුම් ගන්න සිද්ධ වෙනවා. අපි දේවල් ඉගෙනගෙන තියෙනවා. දේවල් අහලා තියෙනවා. නවීන විද්‍යාවෙන් පෙන්ලා දීලා තියෙනවා. මේ හැම දෙයක් තුළම සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේමයි අද අපි යම්සි දෙයක් හදාරනවා, අද අපි දෙයක් මේ අපි තුල ප්‍රගුණ කරගන්න උත්සාහත් වෙනවා. ඒ කිසිම දෙයක් තාම කිසිසේත්ම ප්‍රනීත නොවෙන්න පුළුවන්. සෑහෙන්න වෙහෙස කර වෙන්න පුළුවන්. අපේ හිත මේක කරන්න බෑ කියලා විප්ලව කරනවා වෙන්න පුළුවන්. නිරන්තරයෙන්ම අකමැති වෙන්නත් පුළුවන්. ඒත් මේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපි පුදුමාකාර විදිහට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය තුලදී අපිට නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. පුදුමාකාර විදිහට අපි අර ගත්ත දෘෂ්ටි පැත්තකින් තියලා මේ බුදු කෙනෙක්ක පෙන්ලා තියෙන පාර අපි දන්න පාරක් නෙමෙයි අපිට මේක වැටහෙන්න සෑහෙන කාලයක් යන්න ඉඩ තියෙනවය කියලා අන්න අපිට අපි ගැන එක්තරා අන්දමකින් අව탁සේරුවක් ඇති කරගෙන මේ ගමන යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් අපි හිතාගත්තොත් මම දැන් යමක් දන්නවා. මට මේ මේ උපාදි තියෙනවා. මම ජීවත් වෙන්නේ 21 වෙනි සතවර්ෂයේ. මේ අවුරුදු 2600කට කියපු මේ යල්පැනගී යුගයේ නෙමෙයි අපි දැන් ජීවත් වෙන්නේ කියලා ඔන්න අපි ගැන අපි අදි탁සේරුවක් කරනවා නම් අදිමාන්නයකින් අපි කතා කරනවා නම් ඒ තුලම මේ පෙන්නන මාර්ගය නම් අපිට අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ තවත් සූත්‍රයකදී මතක් කරන්නේ දැන් යම්ස කෙනෙක් තමන්ගේ හිතේ රාගයක් පහළ වෙලා තියෙනවා කියලා දැනගන්නවා. තමන් හිතේ ද්වේෂයක් පහළ වෙලා තියෙනවා කියලා දැනගන්නවා. තමන්ගේ හිතේ මේ වර්තමාන වශයෙන් හිත දැන් පැටලිලා තියෙන්නේ කියලා දැනගන්නවා නම් ඒක මේ පොතෙන් බලලා දැනගැනීමක් නෙමෙයි. ඒක මේ කාගෙන් හරි අහලා එයා කියන නිසා මම මේ දැනගන්නව නෙමෙයි. තමන් තුළ යම්කිසි දහම ප්‍රගුණ කළා. තමන් තුළ යම්කිසි ගුණයක් වගා කළා. තමන් තුළ යම්කිසි සමාධියක් වර්ධනය කළා. තමන් තුළ යම් සතිමත් භාවයක් දියුණු කළා අන්න ඒ ಗುಣ විශේෂයන් පාදක කරගෙන ඒවම ප්‍රයෝගී කරගෙන තමන්ගේම හිත දිහා බලලා තමන්ගේම ශරීරය දිහා බලලා වර්තමාන වශයෙන් පේන දෙයක් වර්තමාන වශයෙන් දැනෙන දෙයක් අස්පනා පිට එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන් මට්ටමකින් තමන්ට තේරෙන මට්ටමකින් දැනෙන මට්ටමකින් අපිට තේරුම් ගන්නා දෙයක් දැනගන්නා දෙයක් ප්‍රතික්ෂේප කරන්න අමාරුයි. ඒ නිසා සූත්‍රයක් වශයෙන් කරන අත්තිනකෝ පරියාය සූත්‍රය කියලා මේ සලායතන සංයුත්තේ සූත්‍රයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා සන්තං වා අජ්ජත්තං රාග දෝස මොහං අත්තිමේ අජ්ජත්තං රාග දෝස මොහොති පජානාති. දැන් මේ ඇහෙන් රූපයක් දැක්කා. ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ නිසා අන්න මේ හිතේ රාග ද්වේෂ මොහ මොනවා හරි පහළ වුණා. පහළ වුණාට පස්සේ වර්තමාන වශයෙන්ම මේ කලින් හොඳට පිරිසුදුව තිබිච්ච හිත දැන් මේ දැකපු රූපය නිසා ඔන්න දැන් මේ රාගයක් පහළුණා නේද? ඔන්න දැන් මේ ද්වේෂයක් පහළුණා නේද? අර පැහැදිලිව තිබිච්ච ඉත දැන් ඔන්න ආයි පැටළුණා නේද? කියන මේ වර්තමාන වශයෙන්ම Tamanට දෙයක් තේරෙනවා අන්න ඒ දේ තුල අපි මේ ඇදහිල්ලක් නෙමෙයි කරන්නේ. ශ්‍රද්ධාවෙන් පිළිගැනීමක් නෙමෙයි කරන්නේ. මේක මේ પરම්පරාවෙන් ආපු ගමනක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක මේ අපි තර්ක ඥාණයෙන් හසු කර ගැනීමක් නෙමෙයි තියෙන්නේ. අපි දෘෂ්ටිගත වීමක් නෙමෙයි තියෙන්නේ මේ වර්තමාන මොහොතේ බොහොම පැහැදිලි මනසකින් බොහොම නිස්කලංක මනසකින් නීවරණ බැහැර වෙච්ච මනසකින් වර්තමාන වශයෙන් වර්තමානයේම මේ හිතේ පහළලා තියෙන රාගයක් දැන ගැනීමක් වර්තමාන වශයෙන්ම මේ හිතේ පහළලා තියෙන ද්වේෂයක් දැන ගැනීමක් වර්තමාන වශයෙන්ම මේ හිතේ තියෙන පැටලිල්ලක් දැන ගැනීමක් ඉතින් මේ රාගය දැන ගැනීම මේ ද්වේෂය දැන ගැනීම මේ මෝහය දැන ගැනීම බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේක තමයි ධහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවය. මේක තමයි ධර්මයේ තියෙන ඕපනයික ස්වභාවය. නිසා පින්වත්නි අපි කෙලෙස් දිහා බලන්න කෙලෙස් තියෙන බව දැනගන්න අපි ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. කෙලෙස් තියෙන බව දැනගන්න බැරි නම් අපි දැකගත්තේ නැත්නම් කෙලෙස් ප්‍රහාණය කරන්නත් බෑ. කෙලෙස් වලට බය වුණා කියලා අපිට මේක සීලයෙන් විතරක් ප්‍රහාණය කරන්න බෑ. එතෙන් තමයි අන්න නිවැරදි ප්‍රඥාවක් මිච්ඡා ප්‍රඥාවෙන් අයින් වෙලා සම්මා සම්මා ප්‍රඥාවක් සම්මා ඥානයක් බවට අපිටපත් වෙන්න සිද්ධ වෙන්නේ. අන්න බුදුන් වහන්සේ කියනවා පඤ්ඤාය දිස්සා දිස්සා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න සිද්ධ වෙන්නේ අන්න එතෙන්දී. ඒ නිසා අපි මේ කරුණු සම්බන්ධයෙන් තව ටිකක් ඉස්සරහට ඉදිරියේදීත් කතා කරමු. අපිට එතකොට මේ සුත්තමේ ඥානයක් සම්බන්ධයෙන්, චින්තාමේ ඥානයක් සම්බන්ධයෙන් සීට 100ක් අපිට අනුමත කරන්න බෑ මෙතනම සත්‍ය තියෙනවා මෙතන සත්‍යෙන් නැහැ කියලා. අපි දන්න විශේෂේෂ්ත්‍රයන් ඔස්සේ අපිට නිගමනය කරන්න බෑ මෙතන සත්‍ය තියෙනවා මෙතන සත්‍යෙන් නැහැ කියලා. එමනම් අපිට ඊට එහා ගිහිල්ලා අපි තුලම දියුණු කරගත්ත යම්සි ගුණ විශේෂයන් හරහා අපි තුලින්ම දැක ගන්න අපි තුලින්ම ප්‍රත්‍යක්ෂයක් ඇති කර ගන්න අපි උත්සාහත් විය යුතුයි. ඉතින් ඒ යන ගමනේදීත් අපිට ඒ යන ගමනේදීත් අපිට වරදින්න තියෙන අවස්ථාවන් තියෙනවා. අපි සමාධියක් හදාගෙන යන මට්ටමකදී අපිට වරදින්න පුළුවන්.